ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකේයාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ ඊදා ධර්මදේශනා මාලාව සඳහා දැන් මාතෘකා වශයෙන් සබාගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය මජ්ක්‍ධිම මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායේ අන්තර්ගත වෙලා තියෙනවා.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 මොකද මේ ලැබිච්ච අවස්ථාව මේ දුර්ලභ ශන සම්පත්තිය ඉතින් කවදා නැවතත් ලැබෙයිදෝ කියලා හිතා ගන්න අමාරුයි. ඇතැම් වෙලාවට අපේ මිනිස්සෙයින් වශයෙන් උපත ලබන්න පුළුවන් ඒ හැබැයි බුද්ධෝත්පාද කාලයක නෙමෙයි. ඒකට හොඳ නරක මොකද්ද කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් ඊළඟට තවස් වෙලාවකදී අපි බොහෝ ඈත ප්‍රදේශයක ඉපදිලා බුදු කෙනෙක් පහළුණාද කියලාවත් අපි දන්නේ නැහැ. ධර්මයක් තියනවාද කියලාවත් අපි දන්නේ නැහැ. ඇතැම් වෙලාවක අපි තිරසන්නාත්ම භාවයක් ලබාගෙන. එතකොට ඔන්න බුදු කෙනෙක් පහළ වෙලා. නමුත් ඒ අපේ තීච්ඡ ෂණ සම්පත්තිය අපෙන් ගෙරහිලා ගිහිල්ලා. මොකද අපි තිරසන්නාත්ම භාවයක තමයි ඉපදලා තියෙන්නේ. එහෙමත් නැත්නම් අපි සමහරවිට අන්ධ වෙලා, ගොළු වෙලා, එහෙම නැත්නම් මන්ද බුද්ධික වෙලා එහෙම උපතක් ලබාගෙන. එතකොටත් ඉතින් ධර්මය සාක්ෂාත් කරගන්න සෑහෙන අමාරුයි. ඉතින් ඒ නිසා අපි ඒ සියල්ලකින්ම අයින් වෙලා අද මේ බොහොම නිරෝගී මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගෙන තියෙනවා.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 කායानुපස්සනාවේ එන කොටස් කීපයක් සම්බන්ධයෙන් මුලින්ම අපි කතා කළා ආනාපාන සතිය ආශ්වාස ප්‍රශ්වාස මේ සුලංග වලට හිත තියාගෙන එතනට අවධානය පවත්වමින් කොහොමද සිහිය දියුණු කරන්නේ. මොකද මේ ආනාපාන සතිය ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ වර්තමානයේ. ඒ බඳු සියුම් වර්තමාන අරමුණකට නැවත නැවත අපේ අවධානය යොමු කිරීම හරහා අපේ හිතේ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 යම්කිසි මාත්‍රාවක් නියම කරනවා. සමලාදකින් දවල්ටත් යම් මාත්‍රාවක් නියම කරනවා. රාත්‍රියටත් යම් මාත්‍රාවක් නියම කරනවා. ඉතින් අපි දන්නවා කියන්නේ මේ මාත්‍රාව ඉක්මවුවොත් ඒක බෙහෙතෙන්ම යම් යම් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ කර්මස්ථානයත් අපි ප්‍රයෝජනීය සලකලා මාත්‍රාව සලකලා පාවිච්චි කළ යුතුයි. මේක ඕනවට වඩා පාවිච්චි කරන්නත් සුදුසු නැහැ. ඉතින් ඇයි එහෙම කියන්නේ? බුදුන් වහන්සේගේ කාලයේදීම